යස්මින් පිත්තතං ඕගේ ජාතේ මහම්භායේ ජරාමත්තු පාරේතානං දීපං පබ්‍රෝහි මාරිතං පංචමේ දීපමක්ඛාහි යතේදං නාපරං සියා කාරුණික පින්වත්නි අද ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ කප්ප සූත්‍රය කියන එක. කප්ප සූත්‍රය කියලා නම හැදිලා තියෙන්නේ කප්ප කියන මානවකයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරා. ඒ නිසා ඒකට කප්ප සූත්‍රය කියලා නම හැදිලා තියෙනවා. මේ බාබරේ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් තමයි අප්ප කියලා කියනවා. ඒ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන් 16 දෙනෙක් සිටියා එයින් එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙන් තමන්ට අවශ්‍ය කරන දෙයක් පිළිබඳව මේ කප්පමානමකයා විමසනවා මුලින්ම මාත්‍රකාවට ලැබුවේ ඒ කප්පමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්න මජ්ජේ සාරස්නින් තිත්තං ඕඝේ ජාතේ මහම් භායේ ජරාමච්ච පවේතානං දීපං පබ්‍රෝහි මාවිස පංචමේ දීපමක්ඛාහි යතේදං නාපරං සියා අපි මුලින්ම මේකේ සරල තේරුම බලන්නට ඕන. මජ්ජේ සරස්මින් තිට්ඨතං මේ සංසාර මැද සිටින්නා වූ ඕගේ ජාතේ මහම් භය මහත් භයජනක වූ ඕඝ උපන්නා ඒ වගේම ජරාමච්ච පරේතාන ජරා මරණ දෙකෙන් පීඩිත වූවහුට දීපං පම්බ්‍රෝහි මාරිත නිදුකානන් මහන්ස භාග්‍යවත් බුදුරජාණන් මහන්ස ඒ කියාපු කාරණාවලට පිළිසරණ කියාගෙන පංචමේ දීක මක්ඛාහි යතහ ඉදං නා පරං සිය වෙනත් පිහිටක් නැති එකම ඒකායන පිහිට මට කියා දෙන්නය කියන එකයි ඒ ගාථාවෙන් අදහස් මේ පදයක් පදයක් පාසා අරගෙන අපිට එකක් තේරුම් කරලා බලන්නට ඕන මධ්‍යේ සරස්මින් තිත්තත මේක අර්ථ විවරණය කළා තියෙනවා සරෝවිච්ඡති සංසාරෝ කියලා. එතකොට මේකේ අර්ථය අපිට ගන්න තියෙන්නේ සංසාරයේ නැද අතරමං වෙලා සිටින. දැන් උපමා හැටියට මහ මුහුද විවිධ දේවල් වලට ගන්නවා මේ උපමාවෙදී. අපාය මහා සමුද්‍රය හැටියට තමයි ගන්න. ඒ වගේම සංසාර මහා සමුද්‍රය හැටියට ප්‍රදාසවන් ප්‍රධාන වශයෙන් ගන්නවා. මජ්ජේ සරස්නෙන් කිට්ටතං කියන්නේ සංසාර නැමැති මහා මුහුදේ මැද අතරවන් වෙලා සිටින කියන තේරුම. මේ සංසාරය මහා මුහුදට උපමා කරලා තියෙනවා දැන් මේ ප්‍රශ්නේ හැටියට ඒ සංසාර නැමැති සාගරයේ මැද පිහිටක් නැතුව අසරණ වෙලා ඉන්නවා. මේ සංසාරය කියන එක අගක් මුලක් දකින්නට නෑ කියලා පෙනෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. අනම සග්ගෝ යං භික්ඛවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤාව పూర్ව කෙලවරක් දකින්නට ලැබෙන්නේ නැහැ పూర్ව කෙලවරක් පමණක් නෙවේ අපර කෙලවරකුත් මේක දකින්නට ලැබෙන්නේ නැහැ දැන් අතීතය ගැන අපි හිතා බැලුවහම ජාති වශයෙන් එක જાතියක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් ආදී වශයෙන් කොයිතරම් જાතිවල අපි අතීත හිටියද කියලා කෙලවරක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකයි పూర్ව කෙලවරක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට කාල වශයෙන් බැලුවාම අතීත කාලය අවුරුද්දක් දෙකක් 10ක් 15ක් 30ක් 40ක් 50ක් 100ක් දහසක් ලක්ෂයක් කෝටි ගණන් ආදී වශයෙන් ඊළඟට කල්ප ලක්ෂ ගණන් කල්ප කෝටි ගණන් වශයෙන් මේ කාල වශයෙන් අතීතයේ මේ සංසාරයේ කෙලවරක් දකින්නට නැහැ. උබ්බාකෝටින පඤ්ඤාති කියලා වදාළේ ඒක. ඊළඟට අනිත් පැත්ත බලනකොට අපර කෝටියකුත් දකින්නට ලැබෙන්නේ නැහැ. අනාගත කාලය. මේ සසර සැරිසැරීමට හේතු වන රාගාදී කෙලෙස් ප්‍රහාණය කළේ නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැතිනම් අනාගතය එක જાතියක උපදිනමය දෙයක උපදිනමය පහක 10ක උපදිනමය 100ක දහසක ලක්ෂයක ආදී වශයෙන් කෝටි ප්‍රකෝටි ගාණින්වත් අනාගත ජීවිත ගාන කෙලවරක් කරන්නට බෑ. ಜಾති වශයෙන් බලනවා ඊළඟට කාල වශයෙන් බැලුවහමත් අවුරුද්දක් පහක් 10ක් 50ක් 100ක් දහසක් ලක්ෂයක් කෝටියක් ආදි වශයෙන් කල්ප 100ක් දහසක් ලක්ෂයක් කෝටියක් ආදි වශයෙන් ඒ කාල වශයෙන්ත් මේක කෙලවරක් කරන්න පුළුවන් කමක් නැහැ ඒකයි අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ කියලා වදා. එතකොට දැන් මේ ගාථාවෙන් වදාරන්නේ ප්‍රශ්නේ ਵਿਚාරන්නේ මධ්‍යේ සරස්මින් තිට්ඨත. මේ සංසාර මැද තමයි අර සාගරයක් වශයෙන් උපමා කළාම මේ සංසාර නැමැති සාගරයේ මැද අතරමං වෙලා වල්මත් වෙනවා තමයි වාසය කරන්නේ. මධ්‍යේ සරස්මින් තිට්ඨතං කියලා මේ ප්‍රශ්නයෙන් අහන්නේ. සංසාර නැමැති සාගරයේ මැද අතරමං වෙලා සිටින වල්මත් වෙලා සිටින කියන තේරුම. ඒ එක්කම ඕගේ ජාතේ මහබ්බය මහත් භයජනකෝ ඕගයන් උපන්නා ඕගේ ජාතේ මහබ්බය කියන එක අරත විවරණය කරලා තියෙන්නේ කාමෝගෝ භවෝගෝ දිට්ඨෝගෝ අවිජ්ජෝගෝ ජාතේ සංජාතේ නිබ්බත්තේ අබිනිබ්බත්තේ පාතු භූතේ ඒ සරල තේරුම කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජාෝග කියන මේවා උපන්නාම පහළ වුණාම කියන තේරුම අපි නිතර අහන පද හතරක් තමයි මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන ඕභය. ඒ ගැන අපි තවදුරටත් තේරුම් ගන්නට ඕන. ඕග කියන වචනේ තේරුම ෂඩ පහල කියන එකයි. දිය ෂඩ පහල. මේ ඕග කියලා කියනවා ක්‍රමයෙන් වැඩෙන නිසා ඊළඟට ඒවට හසු වුණාම සංසාර නිමෙති සමුද්‍රයට ගසාගෙන යන නිසා එතර වෙන්න ඊ타මත්ම අපහසු නිසා මේ අරත තුනකින් ඕඝ කියලා කියනවා කඳු මුදුන් වලට වැස්සහම පුංචි පුංචි දියපාරවල් හැදිලා ඇලදොලවල් පෙරෙලා ගංගාවක් හැදිලා මහා ගංගාවක් වශයෙන් මුහුදට ගලා බසින. මේක කඳ මුදුනේ ඉඳලා ක්‍රමයෙන් වැඩෙන එක. ඒ ක්‍රමයෙන් වැඩෙන නිසා ඕගහුන. එතකොට මේ ඕගනමැති දියපාර සඩපාර කොහාටද ගලාගෙන යන්නේ සංසාර නැමැති හේමනන්නම් අපාය මහා සමුද්‍රේකයි. ඒවට ගලා යන නිසක් කියනම ඕගපිය. ඒ සඩපාරකින් එගොඩට යනවා කියන එක ලේසි පාසෙ වැඩක් නෙවෙයි. හොරුවක් පාරුවක් පහුරක් හෝ බැඳගෙන සෑහෙන වෑයමක් කරලා ඕන මේකෙන් එතර වෙනවා. ඒ අර්ථයෙන්වත් ඕග කියන. කොට දැන් අර්ථ තුනක් කියලා දුන්නා. අපි මේම ගැන තව ටිකක් බලමු. පළවෙනි එක තමයි කාමෝ. කාමෝග කියන්නේ මේ පංචකාමය කියන තේරුම. පංචකාමය කියන එක නිතර අහන පදයක් නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ. මේවා පිළිබඳව තිබෙන ආශාව, ඡන්ද රාගයේ කැමැත්ත තමයි කාමෝගේ කාම වස්තුන් පිළිබඳව තිබෙනා වූ ආශාව. දැන් අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකේ. ධානා මාර්ගඵල නිවන් අරුණහම මේ ලෝකයේ තියෙන සේරම කාම වස්තු තමයි. ඒවට කියන වස්තු කාම කියලා. ඒවා ඔක්කොම බුදුරජාණන් වහන්සේ පහකට බෙදලා වර්ග කරලා දේශනා කරා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ. ඉතින් මෙන්න මේ වස්තුකාම පිළිබඳව තිබෙනා වූ ඡන්ද රාගය කැමැත්ත ආශාව තමයි කාමය කියලා කියනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ හරියට විසිතුරු දේවල් තියෙනවා. නමුත් ඒවට කාම කියන්නට බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සත්‍යයන්ට කාමයනම් ඒ විසිරු වස්තුන් පිළිබඳව ඇති සංකල්පනාව කැමැත්තාය. චිත්තන්ත චිත්‍රානි තථේව ලෝකේ මේ ලෝක විසිරු දේවල් හැමදාම පවතින. අතෙත්ත දීරා පජහන්ති ඡන්දා ඥානමන්තයෝ මේ විසිතුරු කාම වස්තුන් පිළිබඳව තිබෙනා වූ ඡන්දය ආශාව ප්‍රහාණය ඒ විදිහට අර වස්තුකාම පිළිබඳව තිබෙනා වූ ආශාව තමයි ක්ලේශකාම කියන්නේ අන්න ඒකයි අපිට ප්‍රහාණය කරන්න වස්තුකාම පරිඤ්ඤය මේ වස්තුකාම කියන ඒවා හොඳට පිරිසිඳ දැනගන්න. කිලේශකාම පහතම. ක්ලේශකාමයේ තමයි ප්‍රහාණය කරන්නට කියන්නේ. මෙන්න මේව තමයි මේ පංචකාමය කියන්නේ. කඳ මුදුනට වැස්සාම ක්‍රමයෙන් ජලය එකතු වෙලා මහ ගංගාවක් ගලා යන වගේ මේ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව කැමැත්ත ක්‍රමයෙන් වැඩිවීමටපත් වෙනවා. ඒ වගේම මේ ඒ දියපාර අතරමඟ නොනවතී සමුද්‍රය කරා ගලා යන්න වගේ මේ පංචකාමයන්ට ගැති වුණහම නොනවතී කෙලින්ම අපාය මහා සමුද්‍රේ කනා ගසාගෙන යන. ඒ ඕගයන්ගෙන් එතර වීම ඉතා දුෂ්කරයි. ඒ වගේ මේ කාමයන් ප්‍රහාණය කිරීමත් ඉතාම දුෂ්කර කාර්යය. අඩු වශයෙන් අර්පණා සමාධිය ධානයක්වත් උපදවා ගන්නට ඕන මේ කාමයන්ගෙන් ඈත් මෙන්න මේක තමයි කාමෝග කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි එක භවෝග. මේකත් අර විදිහටම තේරුම් ගන්නට ඕන. භවෝග කියලා කියන්නේ භවය පිළිබඳව තිබෙනා වූ ආශාව. කාම භවය, රූප භවය, අරූප භවය කියලා භව තුනක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි. මේක තමයි භව. භවය පිළිබඳව තිබෙනා වූ ආශාව තමයි භවෝගය කියලා කියන්නේ. මේ භවය පිළිබඳව තිබෙන ආශාව නිසා තමයි සියලුම සත්ත්ව මරණයට බයයි. දැන් නිරයේ දුක් විඳින නිර්සත්‍ය ගැන බලවා ඒ අය 100%ක්ම දුක් විඳිනවා. නමුත් එතනින් මැරෙනවට කැමති නැහැ බයයි. මොකද මේ භව ආශාව නිසා. මිනිස්සය ගැනත් එහෙමයි, සතුන් ගැනත් එහෙමයි. මොනවා හරි ඛේදජනක සිද්ධියක් ඇති වුණාම, සරබියක් සතරබියක් ඇති වුණාම පණ කඩාගෙන දුවන්නේ මොකද? මේ භාෂාව නිසා. මේක තමයි භවෝග කියලා කියන්නේ. භවයේ පිළිබඳව ආශාව. ඒකත් පරම හැටියටම ක්‍රමයෙන් වැඩිවීමටපත් දැන් අපි අනන්ත කාලයක් තිස්සේ වට බැහි වෙලා දැන් වැඩිලා වැඩිලා තමයි තියෙන්නේ. මේක වඩුණාම කොහාටද ගසාගෙන යන්නේ මේ සංසාරේ නැමැති මහා සමුද්‍රය මේකෙන් එතර වෙන්නත් හරිම අමාරුයි ඔක තමයි භවෝගය කියලා කියන්නේ තුන්වෙනි එක තමයි දිඨෝගෝ කියන්නේ දිඨ කියන්නේ දර්ශනය නමුත් මෙතන අදහස් කරන්නේ විපරීත දර්ශනය දැන් බුද්ධ කාලේ මේ විපරීත දර්ශන මිත්‍යා දෘෂ්ටි 62ක් තිබුණා කියලා දේශනාවේ සඳහන්. විවිධාකාර දෘෂ්ටි තිබුණා. ප්‍රධාන එකක් තිබුණා, එදත් තිබුණා, අදත් තියෙනවා දශවස්තුක මිත්‍යා දෘෂ්ටියකි. ඒ දසවස්තක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නැච්ච දින්න. දුන් දේ විපාක නැහැ. නැච්ච යත්තා. පෝජෝපහාරාදී වශයෙන් දෙන දේ විපාක නැහැ. නැච්ච හුතං. මහා ගාන වලට මහා යාග වලට විපාකයක් ලැබෙන්නේ නැහැ. නැත්ති සුකට දුක්ඛතානං කම්මානං ඵලං විපාක. තමන් කරන හොඳ නරක කර්මයන්ට විපාකයක් ලැබෙන්නේ නැහැ. නත්ති අයං ලෝක අතීත කර්ම බලයෙන් කර්මානුරූපව අපි මේ ලෝකේ ඉපදුනා නෙවෙයි. නත්ති පරෝ ලෝක මේ ජීවිතයේදී කරන කර්ම බලයෙන් කර්මානුරූපයව අනාගතයේ උත්පත්තියක් ලබනවත් නෑ. නක්ති මාතා තමන් වැදූ මවට අපෝපස්ථාන කළාට එමනන්නම් හිරිහර කළාට ගැහුමට බැන්නට මොනම විපාකයක්වත් ලැබෙන්නේ නැහැ. නත්ති තිතාරා තමන්ගේ පියාට හිරිහර කළත් වද දුන්නත් අන්න බන්න දුන්නත් අපවපත්තාන කළත් කිසිම විපාකයක් නැහැ. නත්ති ඕපපාතිකා සත්තා දෙවිය බ්‍රහ්මයෝ වැනි ඕපපාතික සත්‍යෝ නැහැ. නත්ති සමනම් බ්‍රාහ්මනාය ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකස්සා පමේදේ මෙලෝ පරලෝ දෙක ගැන හොඳට අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණම් බ්‍රාහ්මණ බුද්ධාදී උත්තමයන් නැහැ. එතන කාරණා 10ක් තියෙනවා. මේකට කියනවා දස වස්තුක නිත්‍යාදී තවත් බොහෝ මිත්‍යා දෘෂ්ටි තියෙනවා. අන්න ඒවා තමයි මේ දිට්ඨෝග කියන්නේ. මේක ක්‍රමයෙන් වැඩෙනම ඊළඟට සංසාරේ නැමැති මහා සමුද්‍රය කරා ගසාගෙන යනම මේකෙන් එතර වෙන්නත් තමයි. හතරවෙනි එක තමයි අවිජ්ජෝග. අවිද්‍යාව නැමැති යෝගය. මේ අවිද්‍යාව කියන පදය හරියට විස්තර කරනවා නම් බොහෝ කාලයක් අවශ්‍ය වෙනවා. එහෙම කාලය ගන්න හැකියාවක් නැහැ. ඉතා සරල වශයෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ වදාළලා තියෙන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අඥානය තමයි අවිද්‍යාව. ඒ ගැන තේරුමක් නැතිකම අවබෝධයක් නැතිකම දන්නේ නැතිකම තමයි අවිද්‍යාව. අපි එකක් කනගෙන දින්ගාපි බලමු ධම්සක් පැවතුම් සූත්‍රයේ වදාරලා තියෙනවා සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සිතියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. ඒක තමයි දුක්ඛ. එතකොට දුක්ඛේ අඥානං කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අඥානය. මේ මොකද අඥානය කියන්නේ මේ ගැන නොදැනීම ඇත්ත ඇති සැටියෙන් නොදැනීම තමයි අවිද්‍යාව. අපි පංච උපාදානස්කන්ධයට සරල වශයෙන් කියනවා ජීවිතය කියලා. මේ ජීවිතයේ ඇත්ත නම් මොකක්ද? අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි, අසුභයි. මේක තමයි ඇත්ත. එතකොට මේ අවිද්‍යාව කියන සියුම් ක්ලේශයෙන් මේක වහලා දාන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එක වසා දමලා අඥානය නිසා නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් අරගන්න. එතකොට මෙන්න මේක තමයි දුක්ඛේ අඥානම. පංච උපාදානස්කන්ධයේ බොහෝ ආදීනම ඇති දුක්ඛති දෙයක් බව තේරුම් නොගන්න. ඒ නිසා මොකද කරන්නේ මේ දුක්ඛේ අඥානං කියන කාරණේ නිසා. කුසල කුසල් කරලා දිව්‍ය මනුෂ්‍ය වශයෙන් බ්‍රහ්ම වශයෙන් සතර පාවතේ මේ එක්තිස් තලයෙහි ආත්ම භාම ලබා ගන්න. මොකද ඒකේ ආදීනවය දුක දැනෙන්නේ දුක්ඛේ අඥානං කියන්නේ කොට මේකත් අවිද්‍යාව රෝගයක්. ක්‍රමයෙන් වැඩෙන සංසාර මහා සමුද්‍රේ කරාම ගසාගෙන යන එතර වීමට අමාරු. මේ ඕගේ ජාතේ මහභය කියන මේ ප්‍රශ්නේ ඇහුවේ ඒක. කාමෝග භවෝග දිඨෝග අවිජ්ජෝග කියන මේව උපන්නාම ඇති වුණා. ඊළඟට මහත් භය. මහත් භය ඇති එකක් මේක. මේ ඇතුණාම මහත් භය ඇති කරනවා. ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය කියලා මෙහෙම විස්තර කරලා තියෙනවා. මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ ඕකයන් නිසා ජාති භය ලැබෙනවා, ජරා භය ලැබෙනවා, ව්‍යාධි භය ලැබෙනවා, මරණ භය ලැබෙනවා. ඊළඟට අපේ බණපොත්වල සඳහන් වෙනවා පස්සිසි මහ භය කියලා එකක්. මොකන්ද ඒක? ජාති ජරා ව්‍යාධි චුතිච ශෝකෝ තේ කාලිකා පංච දසේච හොන්ති. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියලා පහ. මේ පහ අතීත වර්තමාන අනාගත වශයෙන් තුන් ආකාරයකින් ගුණ වුණහම 15ක්. චෝරාදි රාජෝදක පාවකෝත. ඊළඟට චරබිය, සතුරු බිය, රාජ භය, ගින්නෙන් වන බව, ජලයෙන් වන බව. එතනත් පහක් තියෙනවා. ඒකට 20ක් වෙනවා. දණ්ඩෝ භය දුක්ඛති ඝෝරරෝ දණ්ඩ භය කියන්නේ යම් යම් වැරදි කළාම රජවරුන්ගෙන් දඬුවම් දෙන්න සිද්ධ වෙනවා හිස කසා දමනවා උල තියනවා වගේ දේවල් ඒකත් බය ඊළඟට දුර්ගතිය වෙන වටුනාම ඇතිවෙන බය ඒකත් බය ඝෝර රෝගෝ භයානක රෝග ඇතිවෙනවා එතකොට බාහ 23ක් වෙනවා. අත්තානුවාදෝච පරානුවාද. ආත්මානුවාද භය පරානුවාද. දැන් තමන් යම් කිසි වරදක් පාප ධර්මයක් අපරාධයක් කළා නම් ලෝකේ කවුරුන දන්නා වුණත් තමන්ගේ හිත දන්න. තමන්ටම දෙස් දෙනවා. තෝ මේ වැරද්ද කළා නේද කියලා තමන්ටම නිග්‍රහ කරනවා. ඒක තමයි ආත්මානුවාද බය. මොනවාරි අපරාධ කරනකොට රටේ ලෝකයය දැනගත්තාම නුවණැති අය වට දොස්පරස් කියනවා. ඒක තමයි බාහිර පැත්තෙන් පරානුවාද බය කියන්නේ. දැන් ඔතන 25ක් කියනවා. පස්චිසි මහා බයයි. එතකොට කාමෝග භවෝග දිත්තෝග අවිද්‍යෝග කියන මේව නිසා තමයි මේ සියලුම භය ඇති. නෝගේ ජාතේ මහම් භය. මහත් භය ජනක වූ ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය ආදි කොට ඇති මේ පස්විසි මහ භයක් ගැන දෙන්නා කියන තේරුම. ඒකට හසු ජරා මධ්‍ය පරේතාන ජරා මරණ දෙකෙන් පීඩිත භාවයට පත් වෙනවා. මිනිස්ය පමණක් නෙමේ තිරිසන් සත්තාදීන් පවා ජරා මරණ දෙකෙන් පීඩිත බවට පත් වෙනවා පෙළෙන. එහෙම ජරා මරණ දෙකෙන් පීඩිත බවට පත් වෙනවා. මට දීපං පම්බ්‍රෝ විමානයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිදුකාණන් වහන්සේ මට මේවට පිහිටක් පිළිසරණක් කියා දෙන්නේ. මේවෙන් ගැලවීමට දේරීමට පිළිසරණක් පිහිටක් කියා දෙන්නේ. දීපං කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. දීප කියන පහනට පහනෙන් ආලෝකය ලැබෙනවනේ. දීපාලෝකය කියන්නේ පහනෙන් ලැබෙන ආලෝකය. දීප කියන එකෙන් ඒ අර්ථයක් ලැබෙනවා. ඊළඟට දීප කියනවා දූපතක. මේ දෙකම ගන්නට පුළුවන්. දැන් කලින් කියවනේ මේ සංසාරයේ නැමැති මහා සාගරේ මැද අතරමං වෙලා මල්මත් වෙලා ඉන්නේ කියලා. ඒ අතින් බැලුවහම පිළිතක් ලබන්න නම් දූපතකට කොට වෙන්න. මේ දීපං කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. එහෙම අතරමං වලා ඉන්නකොට දූපතක් හම්බ වුණොත් ඒකට කොට වෙනවා බේරෙන්නේ. ඊළඟට අනේක ආලෝක මේ කෙලස් නැමැති ඕග නැමැති මේ අන්ධකාරයට අසු වෙනා ඉන්නකොට පාරක්ෂක හොයා ගැනීමට ආලෝකයක් වුණා. ඒක තමයි ප්‍රඥාලෝකය කියන්නේ. කොට මේ ජරා මරණ දෙකෙන් පෙළෙන සංසාර නැමැති සාගරයේ මැද අතරමං වෙලා සිටින මහා භයජනක වූ මේ ඕගයන් සහතු වුණ මට පිහිටක් කියන්නේ මොකද අර අතරමං වෙනෝ කෙනෙකුට දුවපතක් තිබුණොත් ගොඩ වෙන්න පුළුවන් මාගේ හැම දෙයක් පියාගෙන. ක්ලේශාන්ධකාරයට හසු වුණාම ආලෝකයක් ලැබුණොත් පාරක් කොටක් යන්න පුළුවන් මාගේ හැම දෙයක් පියාගෙන. පංචමේ දීප මක්ඛාහි යතේ ධම්මා පරංසි. ඔබ වහන්සේ මට මේ පිහිටාධාරය කියා දෙන්නය වෙනත් හේතක් නැති බව කියන්නේ. යත් හේතං නාපරං සියා. වෙනත් හේතක් නැති මෙන්න මේවට පිහිට මට කියා දෙන්න කියලා තමයි මේ කප්ප මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ පිටා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු අදාළා. අකිංචනං අනාදානං ඒතං දීපානාපනං නිබ්බාණං ඒතිනං බ්‍රෝමි ජරාමත්ත්‍යෝ පාරේ කුංඛා මේ කප්පමානබකයා අර කියාපු කාරණා වලින් බේරෙන්නට ගැලවෙන්නට පිහිටාධාරයක් කියා දෙන්න කියලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අකිංචනං අනාදානං ඒතං දීපං අනාපං මේ කියාපු ඔක්කොටම පිහිට ආධාරය නම් මොනවද අකිංචනං අනාදාන අකිංචන අනාදාන කියන මේ දෙකයි කිංචන කියන්නේ පරිබෝධ කියන තේරුම කිංචනං තේ රාග කිංචනං දෝෂ කිංචනං මෝහ කිංචනං මාන කිංචනං දිට්ඨි කිංචනං කිලේශ කිංචනං දුච්චරිත කිංචනං කියලා මෙතන කිංචන හතක් දේශනා කරනවා. කිංචන කියන්නේ pali දැන් රාගෝ කිංචනං කියන්නේ රාගය අරමුණු වල ඇලීම මේක මහා pali භෝධය. රූප සද්දාදී අරමුණු වල ඇලුනහම රාගය පහළ වෙනවා. මොනවට පද්ද පරිමෝදයක් වෙන්නේ අර කලින් කියාපු හැටියට මේ සංසාරේ අතරමං වෙලා ඉන්න අයට ඒකෙන් බේරී ගැනීමට මහ පරිමෝදය. සිංචන කියන්නේ රාග, දේශ, මෝහ, මාන, දිත්‍ති, කිලේශ, දුක්ඛ රස කියලා මෙතන හතක් දේශනා කරනවා. දේශය මෝහය කියනකොට දේ තේරුම් ගන්න පුළුවන් මං රාගය කියන්නේ අරමුණු වල ඇලීම ඒක අර කලින් කියන ලද බයෙන් මිදෙන්නට පරිබෝධයක් බාධක දෝෂ කියන්නේ දේශය අරමුණු වල ගැටීම හැපීම නිසා තියෙන හිතේ දෝමනස්කම් ඒකත් අර කලින් කියාපු මෙදෙන්නට ජරා මරණ ආදියෙන් පරිභෝගය. මෝහ කියන එක නම් ඊටාම සියුම් එකක්. කෙනෙකුට ඉක්මනට වටහා ගන්න පුළුවන් එකක් නෙමෙයි ඊටාම සියුම් ධර්මයක්. මේ රාග දෝෂ ආදී තියෙනකොට ඒව අතරේ මෝහයක් තියෙනවා. මානය කියන්නේ මැනීම තමයි. එක එක ආකාරයට මම උසස්ද කියලා මැනීම කරනවා ගුණවත් ධනවත් අයත් එක්ක මමත් සමානයි කියලා එහෙම මැනීම කරනවා අර සාදි සමාන කියනවා මම ඔක්කොටම වැඩේ පහළයි කියලා මනිනවා හීනමාන කියනවා ඕවා තමයි මේ මානෙක මේ ඔක්කොම පරිමෝහ දෙත්ති කියන එක කලින් විස්තර කරලා දුන්න වැරදි මිත්‍යා දෘෂ්ටි. කෙලෙස කියන්නේ පොදු වචන. සාගාදී සේවම ක්ලේශ ධර්මයන් තමයි කෙලෙස. 1512ක් පමණ තියෙනම ඒ 12 ගණන් ගන්න නැතුව කෙලස් 1500 කියලා විවාහ. මේ ඔක්කොම පරිබෝධ. දුක්ඛ දිට්ඨි කිංචන කයෙන් සතුම් මැරීම හොරකම් කිරීම අයිතකම් කිරීම කියලා තුනක් කරනවා වචනයෙන් බොරු කීම කේලාම් කීම පරස වචන කීම හිස් වචන කීම කියලා හතරක් කරනවා හිතෙන් ගැඩි ලෝභය ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටිය කියලා තුනක් කරනවා මෙන්න මේ ටික තමයි දුක්ඛරිතක කාය දුච්චරිත වාචී දුච්චරිත මනෝ දුච්චරිත කියලා කියනවා. මේවා ඔක්කොම කිංචන. කිංචන කියන්නේ පරිභෝග. කාවේජයෙන් කියනවා නිවනට යන්න බාධක. නිවනට හරස් වෙන ධර්ම. අර කලින් කියාපු කාමාදී ඕභයන්ගෙන් එතර වෙන්නට තියෙන බාධක පරිබෝධ තමයි මේ කිංචන කියන්නේ. ඒකට කිංචන කියන ඒවා ප්‍රහාණය කිංචන පහණං අමතං නිබ්බාන. මේ කිංචන කියන ඒවා තේරම ප්‍රහාණය වෙන්නේ අමෘතමා නිර්වාණයට පැමිණෙනවා. කිංචන පහණං අමතං නිබ්බානං කියන අර්ථ විවරණය කරලා තියෙනවා. අමෘත මහා නිර්වාණය තමයි කිංචන ඔක්කොම ප්‍රහාණය මෙතන නිර්වාණය කියනකොට රහත් මාර්ග ඥානය තමයි අදහස් කරන්නේ. එතනින් මෙහාත් මේවා ප්‍රහාණය වෙනවා ටික ටික. නමුත් අංග සම්පූර්ණ වෙන්නේ රහත් මාර්ග ඥානයේදී තමයි. එතෙන්දි තමයි මේ කිංචනප්පහානං අමතං නිබ්බානං කියලා විස්තර කරන්නේ. ඊළඟට අකිංචනං අනාදාන. ආදානං උච්චති තණ්හා. ආදානං කියන්නේ මේ අල්ලගන්න. තණ්හාවෙන් අල්ල ගැනීම, බදා ගැනීම ඒකට කියනවා ආදාන මේ සත්‍යය මිනිස්ය ගැන බැලුවොත් ජේදර ඉදකලං දෝදරුවන් අඹතමියන් වස්තුව අඳුම් පළඳුම් ආදී වශයෙන් මේ තියෙන සේරම දේවල් අල්ලා ගන්න තණ්හාවෙන් අල්ලා ඒ අල්ලා ගැනීමට තමයි ආදානම් කියන්නේ මේක ඊ타ත්ම ප්‍රධාන කාරණා මේ විදියට අල්ලාගෙන ඉඳලා බැරි වෙනවක් මේව අල්ලාගෙන ඉන්නකොට මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? දෙරින්ම සතරාපාදුකකට වැටෙන එක තමයි වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ ජීවිතයේ අවසාන භාගයේ ගෙවන උදවිය දූ දරුවන් පිළිබඳව වස්තුව පිළිබඳව වේදනාදී දේවල් පිළිබඳව මේ අල්ලා ගැනීම. ලිහිල් කරගන්නට ඕන සමාධි දනුසනා භාවනාව. එහෙම නැති වුණොත් ඊටාම භයානක. අල්ලා ගැනීම තිබුණොත් ජලවීමක් නැහැ. ආදානප්පහානං අමතං නිබ්බාන ආදාන ප්‍රහාණය කියලා කියන්නේ අමෘතමා නිර්වාණය. ඒක ආදානය කියන්නේ තණ්හාව. ආදාන ප්‍රහාණය කියන්නේ අමෘතමා නිර්වාණය. මෙන්න මේක තමයි පිහිට. අනාපනන්ති ධම්මා පරෝ අඤ්ඤෝ දීපෝ නක්ති. ජරාමච්ච පරික්ඛයන්ත ජරා මරණස්ස පහන. මේ ජරා මරණ ප්‍රහාණය කිරීමට වෙන පිළිසක් වෙන පිළිසරණක් නැහැ කියන එක තමයි පද වලින් අදහස්. මේ විදිහට බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්නයට එක ධාතාවකින් සෑහෙන ප්‍රමාණයකට පිළිතුරක් දේශනා. ඊළඟට සමඥාතාවකින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳවම වදාළා. ඒතදානුඤ්ඤායයේ සතා දිත්ත ධම්මා බිනිබ්බුතා නතේමා තේමාරත් පද්ධගෝ ඒතං ඒතදඥාන දේසත කියන්නේ මේ නිර්වාණය අවබෝධ කරගෙන සිහියෙන් ඒතන්ති අමතං නිබ්බාණ මේ නිර්වාණය පිළිබඳව අඤ්ඤායාති අඤ්ඤාය ඥානෙත් දැනගෙන කොහොමද ඒක දැනගන්නේ මේ එකපාරට කරන වැඩක් නෙමෙයි ක්‍රමයෙන් යන පිළිවෙල. සම්මේ සංඛාරා අනිච්ඡාති අඤ්ඤාය ජායති. ඔන්න මේ හේත ධඤ්ඤාය කියන වදාන ඒක. සිහියෙන් යුක්තව සම්මේ සංඛාරා අනිත්‍යාති අඤ්ඤාය දානිත්වා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් තේරුම් ගන්න. කොට මෙතන විදර්ශනා ඥානයක් මාර්ග ඥානයක් කියන දෙකම අදාළයි. සියලු සංස්කාරයන් කියලා කියන්නේ අපේ මේ ජීවිතේ මේ ජීවිතය තමයි අනිත්‍ය වශයෙන් තේරුම් ගන්නට. උපාදවන වන්තකාය ඇති වෙනා නැති වෙනා නිසා අනිත්‍යයි. ඊළඟට తాවකාලිකත්ව తాවකාලික නිසා අනිත්‍යයි. විපරිණාමතෝ මේවා ඔක්කොම වෙනස් වෙනස් ආකාර වලට පත් වෙන නිසා අනිත්‍යයි. නිත්‍ය පටිච්චේපතව නිත්‍ය බව ප්‍රතික්ෂේප වෙන බැවින් අනිත්‍ය මේව ගැන කලිනුත් විස්තර කරලා තියෙනවා දැන් දීර්ඝ වශයෙන් විස්තර කරන්නට බෑ මේ සතර ආකාරයෙන් අනිත්‍ය බව විදර්ශනා ඥාණයෙන් මාර්ග ඥාණයෙන් කියන දෙකෙන්ම තේරුම් ගන්නවා අඤ්ඤාය ඥානිත්තා කියන වදාළේ සබ්බේ සංඛාරා දුක්ඛාති අඤ්ඤාය ඥානත. සියලු සංස්කාරයන් ජීවිතය දුකයි. අභින්න ප්‍රතිපීලන අර්ථේන දුක්ඛ. නිතරම පෙළෙන බැවින්, සැවෙන බැවින් දුක. කොහොඳට වැටහෙනවා හේතු ජනක සිද්ධියක් විපතක් වුණාම මේ මිනිස්සු තැවෙනවා. දෙලීමටපත් වෙනවා. ඒ නිසා දුකයි මේ ජීවිතය. දුක් තමත තුළ ඉවස ගන්න බෑ දරා ගන්න බැරි නිසා දුක. මෙඩක් දුකක් හැදුනා මේක ශල්‍ය කර්මයක් කළාම වියානක දක්වා ගියේ මොනවාද බරපතල ස්වභාවයක් වුණාම මේක ඉවස ගන්න බෑ දරා ගන්න බෑ විලාප කියනවා. සමහර වෙලාවෙ ඉවස ගන්න බැරුව දරා ගන්න බැරුව සියදිවි පවා හානි කරනවා. ඉවස ගන්න බැරි නිසා, දරා ගන්න බැරි නිසා දුක්. දුක්ඛ වස්තුතු. මේ සියලුම දුක්වලට වස්තුව කේන්ද්‍රස්ථානය තමයි ජීවිතය පංච උපාදානස්කන්ධ. මේක තමයි කේන්ද්‍රස්ථාන. ඔය කියන විදියට දුකයි. සුඛ ප්‍රතික්ෂේපත සුඛය ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා දුකයි. සම්බේ ධම්මා අනාත්තාති අඤ්ඤාය ඥානෙත්ත සියලු ධර්මයන් අනාත්මයි කියලා නුවණින් තේරුම් ගන්න. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු පද නමුත් එහෙම කරන්නට අපට කාලය ලැබෙන්නේ නැහැ. අවතවත්තනර්ථේන අනර්ථ. මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි නිසා අනර්ථ. අපි කැමති නෑ කවුරුවත් ලෙඩ දුක් හදනවට මරණවට විපත් වෙනවට නමුත් ඒව හැම වෙනවා. මොකද අපි තේම පාලනය කරගන්න නවත්ත ගන්න ඒවා වශයෙන් තබා ගන්න බෑ. අසාමි කට්ඨේන අනත්ත. මේකට හිමිකාරයක් නැහැ. හිමිකාරය කියලා නම් කියනවා නමුත් අන්තිමට බැලුවාම හිමිකාරයක් නැහැ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ, මගේ සහෝදරය ආදි වශයෙන් නිකං කියනවා නම් ඒ ආයත ලෙඩක් දෙකක් හැදුනාම මරණයටපත් වෙනකොට නවත්ත ගන්න පුළුවන්. එහෙම කරන්න බෑ මොකද හිමිකමක් නෑ. අසාමිකත්වය කියන්නේ. ශුන්‍යකත්වේන අනස්ත. මේක ශූන්‍යයි ගතයට කිසිම කාර්යයක් පදයක් නෑ. නිවාසී කාරක වේදක අදිත්‍යයක විරහේන ශුන්‍යතක්ඛෝ කියන අර්ථ විවරණය කළා කියලා. මේක ඇතුලේ වාසය කරන්නේ නැහැ. ඉස්සර බුද්ධ කාලේ හිටිය සමහර ආස්ත්‍රෝල කෙවුවා මේ ශරීරය ඇතුලේ කුංචි ශරීරයක් තියෙනවා ඒක තමයි ආත්මය එහෙම කෙනෙක් නෙවෙයි. කාර්යක කියන්නේ මේ අත්පාදී ක්‍රියා කරන කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නම කියලා මිත්‍යා දෘෂ්ටික විපරිත දර්ශනයෙන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළන හේතුඵල ධර්මයන් නිසා තමයි ඒක සිද්ධ. ඊළඟට වේදක විඳින්නේ කවුරු ආද සැප විඳිනවා නම් දුක් විඳිනවා නම් අපි කියනවා එයා සැප විඳිනවා දුක් විඳිනවා කියලා සම්මුති ව්‍යවහාරයක් පමණයි. පරමාර්ථ වශයෙන් බලනකොට එම විඳින්නෙක් නැහැ. හරතුරු කෙනෙක් නැහැ. හරතුරු වශයෙන් ගන්නවා නම් වේදනාවම තමයි ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අනාත්ම. මේ විදිය තේරුම් අරගෙන විදර්ශනා ඥානේ මාර්ග ඥානේ පහළකදගෙන තමයි මේ අමතං නිබ්බාණං කියන තැනට පැමිණෙන්නට. අවිද්‍යාවත්‍ය සංඛාරාති අඤ්ඤාය ඥානස්ස අවිද්‍යාවයෙන් සංස්කාරයන් වෙනවා කියලා. මෙතන අවිද්‍යාදී අංග 12ම විස්තර වෙනවා. මේ හේතුඵල ධර්ම වශයෙන් එහෙම තේරුම් ගැනීම තමයි ඒකෙන් අදහස් කරන්නේ. මේවා විස්තර දෙන්න කර දෙන්නට කාලය නෙවෙයි යම් කිංචි තමදේ ධම්මං සම්බන්තං විනෝධ ධම්මන්ති අඤ්ඤාය ජානති මේ ලෝකේ යමක් හේතුන්ගෙන් පහළ වෙනම නම් ඒ සියල්ලම විනාශයටපත් කරන සුළුයි කියලා නුවණින් අවබෝධ මේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන පදපේලිය බොහෝ තැන්වල විස්තර කරන එක. සෝවාන් මාර්ග ඥානයේ පහළ වුණ තැනට තමයි මේක ඇති වෙන්නේ. තස්මින් යේ වාසනේ ගරජං ගීතමනං ධම්මචක්කුම් මුදපා. ඒ ආසනයේදීම කෙලස් කජස් නැති නිර්මල වූ ධම්මච පහළ වුණා කියලා තියෙන මොකද්ද මේ ධම්ම? යං කෙන්ති සමුදය ධම්මං සම්බන් සංනිරෝධ ධම්ම. යමක් මේ ලෝක හේතුන්ගෙන් හටගත්තනම් මේ තේරම වෙනසිනා යනකලේ කියලා ගන්න තේරම අන්නේම අඥාය ඥානිත්වා තේරුම් මරණ අවබෝධ කරගන්න එතකොට තමයි අර අමතං නිබ්බාණං කියන දැනට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ ආකාරයෙන් විදර්ශනා ඥානෙනොත් මාර්ග ඥානෙනොත් අවබෝධ කරගෙන තේරුම් අරගෙන තමයි අර අමතම් නිම්පානම් කියන තැනට යන්නේ. දැන් ditta ධම්මාභි නිබ්බත. ඒත සංඥාය ජේතතා කියනකොට ජේ කියලා කියන්නේ රහතන් වහන්සේ. ditta ධම්මාගේ ditta ධම්මා ඥාත ධම්මා. දක්නාලද ධම්මත. පැමිණෙන ලද ධම්මත කියන තේරුම. මේ දිට්ඨ ධම්මා කියන පද වලින් අදහස් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දර්ශනය කර ගැනීම. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දර්ශනය කර ගන්න. කොහොමද දුක්ඛ සත්‍ය පරිඥාදි සමය වශයෙන් සමදේ සත්‍ය පහනාදි සමය වශයෙන් නිරෝධ සත්‍ය සත්‍ය කිරියාදි සමය වශයෙන් මාර්ග සත්‍ය භාවනාදි සමය වශයෙන් අන්නේම දර්ශනය කරගන්න එක තමයි මේ දෙත්ත ධම්මා කියන්නේ. දෙත්ත ධම්මා ඥාත ධම්මා දක්නා ලද ධම්ම ඇති දැනගන්නා ලද ධම්ම ඇති කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව හොඳට දැනුම අවබෝධය ලබාගෙන කියන තේරුම. ඒ වගේම තමයි මෙතන කියනවා ditta dhamma abhinibbuta කියලා. අබිනිබ්බුතා අබිනිම්බුතාවේ රාගස්ස නිබ්බාපතක් පනස්සා අබිනිම්බුත. නිවීමටපත් වෙනවා. රාගය ප්‍රහාණය කිරීමේ රාගයේ පමණක් නෙමෙයි රාගදේශාදී සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් නිවීමටපත් වෙනවා කියන තේරම තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඊළඟට සාත්මීය ගාථාවේ පාදයක් තියෙනවා නතේ මාර වතානුගා නතේ මාරස්ස පද්ධබෝ නතේ මාර වසානුගා නතේ මාරස්ස වශයෙන් වත්තති දැන් මෙන්න මේ මට්ටමටපත් වුණාම මාරයට හසු වෙන්නේ නැහැ. මාන වසඟයට යන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. නැතේ මාන වසානුගා කියන්නේ මාරයාගේ වසඟයට යන්නේ. මාරයාගේ වසඟයට යන්නේ නැහැ කියන්නේ මේ කියන ලද ආකාරයට අමතම් නිබ්බාණං කියන පිළිවෙලට රහත් මාර්ග ඥානය අවබෝධ කරගත්තාම එතනින් එහා මාර වශයෙන් දාන්න කෙසේවත් පුළුවන් කම. නැතේ මාරස්ත පද්දග. ඒ නැතේ මාරස්ත පද්දග කියන්නේ නැතේ මාරස්ත පරිචාරිකා කියන තේරුම. මේ මායාවේ සේවකය වෙන්නේ නැහැ. බුද්ධස්තේ භගවතෝ පරිචාරිකා දැන් මේ ගාථා වලින් කියපු මට්ටමට අමතන් නිබ්බානං කියන තැනට ගියහම මේ මායාවට පරිචාරක කියන මේ මායාවේ සේවකයෝ අපෝපස්ථායකයෝ වෙන්නේ නැහැ. එවනම් මොකද වෙන්නේ? බුද්ධස්සතේ භගවතෝ පරිචාරක. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිචාරකයෝ තමයි වෙන්නේ මේ අමතං නිබ්බානං කියන මෙන්න මෙතෙන්ද කමනවා. ඉතින් මේ විදිහට මේ කප්පමානවක යත බුදුරජාණන් වහන්සේ වදාහාම මේ දේශනාව අවසානයේදී මේ කප්පමානක වේයා මේ අනුව හිතකය යොමු කරන යොමු කරන හිතන් උතුම් ධර්මාභෝධය කරගන්න. පින්වත්නි දැන් ඉතින් අපේ කාලය ගෙවිලා තියෙන්නේ ඈකටත් වැඩි තරම් කාලම් කාලයක් ධර්ම ශ්‍රවණය කළා ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් වටිනා කුසල රාශියක් සිදු කරගත්තා මේ සියලු කුසල බලයෙන් හැමදෙනාටම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව සමාදන්